සතමෝ පස්මින් සම්මේ සම්පූර්ණ විපරාණ සම්මේ සතෝ පරාණ සම්පූර්ණ සම්පත්ත ඒවාගේ ඒකාර්ථකාරකේ ඒක එකකට වෙනකන් කියන්නේ හරි මේ ඒකාග්‍රතාව ආවේ අර විහාරකට කියන්නේ කවිතාකෝ හෝති විචාරෝ හෝති හෝති කම්මෝති සත්‍යකගතා යමක බුදුරජාණන් වහන්සේ වදාළා පතනම් සත්‍ය සමේ සත්‍යත්‍රයන් හෝ ඒ සත්‍යත්‍රය පිළිබඳව तस्वीर समय संस्था श्रद्धाना विकल्पना अपनी सत्ता में सत्ता संधिक्रियन श्रद्धा बला जन तस्वीर समय संधिक्रियन जो बना उसका तो बना ये श्रद्धा श्रद्धा श्रद्धाना क्या है अतः ही वो कल्पना विश्वास वो कल्पना ඕකප්පවිතෙන් විශ්වාස කරයි. ඕකප්පන විශ්වාස ඒකම ඇදෙන්නේ. අපි පතාව අපි පතාවුත් අපිටයි වෙන ප්‍රකාර. සබ්බා සබ්බික්‍රියා. මේ ඇදෙන්නේ සිද්ධියේදී ප්‍රකාරත්වය උතුරන බැරි නිසි සබ්බික්‍රිය කරනවා. සම්ප්‍රාණ අශ්‍රද්ධාවෙන් සම්පාදකල විදින දැරින් සම්හා බලයෙන් දැන් පස්තිය සමිනි පස්තිය කියන්නේ ඒ සද්ධාව යන්නේ ඉලෙක්ටරි වඩා සද්ධා සද්ධාම උපක්කන සත්‍යාවය සද්ධා ඉන්ද්‍රියන් සද්ධා කලං දැන් පස්තිය සමිනි ඊළඟට දිරි ඉන්ද්‍රිය පිළිබඳව වඩා සතරන් පස්තිය සමිනි දිරි ඉන්ද්‍රියන් කෝටි යෝ පස්තිය සමිනි චේතිකෝ විරාරම්භ චෛතසික වීර්යාරම්භය. වීර්යාරම්භය කියන්නේ මේ වීර්යය. වික්කම පරක්කම මේ වීර්යය පිළිබඳ අවස්ථා දැක්වීම වශයෙන් වික්කම වික්කම දැන් ආරම්භ ධාතු, වික්කම ධාතු, පරක්කම ධාතු කියලා විදිහේ පිළිබඳ අවස්ථා තුනක් ගන්නවා. ඒවා එය බදාගෙන වික්කම දැන් ඕසජ්ජේන කුසීත බවින් නික්කීම විවිධ බවට වැටෙන්නේ නැතුව එතෙහි එයා එහාට යාම විශ්වම පරක්කම කියන්නේ පරස්පරම් කාම අත්‍යවශ්‍ය ඉදිරියට කැවිලෙන කැවිලෙන ඒ නවතින්නේ නැතුව තවත් තවත් ඉදිරියට යන බව. කොයි තරම් සාධනා වූ කරුණා ඒවා වැඩගෙන ඉදිරියට යන බව. ඒ ලබන ලබන ජීවිතයේ සීලේ ගුණ දැන් ආසනය පිළිබඳව කලකෙන විට හිම ධර්මයන් දැන් මේ මේ චිත්ත කාමාවචර කුසලසුත්‍රි නාම සංවේදිත කාමාවචර කුසලසුත්‍රි මේ භාවනායේදී උපදන්නේ චිත්ත ඒ පරිකාරම භාවනා උපකාර භාවනා කියන මේ අවස්ථාවේදීම උපදීන්නේ භාවනාවේ සංස්කාරයෙන් උපදින්නේ කාමාවචර සංස්කාරය. පරිකාරණ භාවනා, උපචාර භාවනා ඒ සමතදී. එන්නක විදර්ශනාවෙහිදී මේ විදර්ශනාවතේ වර්ණිතේ ඉන්දියාවේ බංග බය දිනවා ඒවා මේ ඥාන වර්ගයේ උපදින්නේ මේ ඥාන උපදින්නේ මේ කාමාවචර සංස්කාරය. ඒ ඉතින් ඒ කියන්නේ තවත් ඇතිවෙන ඒ අවස්ථාව නැත්නම් භවනා ඒදී ලැබෙන ඒ නාම විශේෂය ඊදී ඒ එකක් ලැබුණාම ඒ ගුණය එතන රැඳෙන්නේ නැතුව තව ඉදිරියට ලබන්නට කියන දේ කියනවා ඒවා පිළිබඳව දිවිගේ විස්තරවාදය මේක පරක්කම තමයි. අවශ්‍ය කියන පරක්කම ක්‍රියාවන් වායාම උත්සාහෝ කෝලි ක්‍රියායාම උත්සාහය සෝල්දී කියේ උත්සාහයෙන් වැඩි දෙයක් කරන උත්සාහය කාමිකයන් බලයේ ඒ කාමිකයන් කියන්නේ මේ සෝල්දී කාම ඒ ශීලයට නම ඉති ඉති කියන්නේ ශීලයට අසිතිල පරස්පරම අසිතිල අසිතිල කියන්නේ මුලින්ම කියන්නේ මුලින්ම පරාක්‍රමණය ඇති බව කියන්නේ පරාක්‍රමක. ඒ කියන්නේ වීර්යය නිලී නොකරන ලද වීර්යය ඇති බව කියන්නේ. අසිතිල පරාක්‍රමක අනිත්‍යත් සංගතා අත් මොහරණ ලද ඡන්දය ඇති බව. ඉතින් එතන මේ අනිත්‍යත් සංගතාවට විරියක් එක්කම උපදිනවා. ඊළඟට මෙතන අනිත්‍යක ධර්මතා කියන විද්‍යාත්මක ස්වභාවය. අනිත්‍යක දුරතා. ඒ දුර කියන්නේ යම් කිසි යෙදී ඒ දැන් සමහර දැන්වල ඉන්නවා දුර මරණ දුර මරණ කියන්නේ යම් කිසි යහපත් අදිරිතක යෙදී සිටින මරණ. ඒ දුර මරණයන් සිදුවෝ ඒකනම් සුදුසුගාමී වෙන බව ලක්ෂණය. දුර දුර කියන්නේ තමයි ඒ යහපත් කටයුත්ත එක යෙදී සිටින අත්කතාව වෙනවා දුර මරණය. දැන් බුදුරජාණන් වහන්සේ වදාළා කියන පරිනිබ්බාන මහා පරිනිබ්බාන සූත්‍රයේ නම් වදාරනවා

ඒ විහාර සාර්ථක කියන්නේ ඒ වන්දනා කිරීම වශයෙන් ඒ වන්දනාවෙහි යෙදී සිටියදී ඒ ඒ වන්දනා කරන්නේ යෙදී නරුණු සුගතියෙහි උපදිනවා සුගතිගාමී ඒ කියන්නේ මොකද ඊටම නතර කරන ඉච්ඡිත ඒ කටයුත්තේ යෙදෙනවා සමහරවිට වන්දනා කරන්නේ ඒකයි මේ අදහස් කරන්නේ. මේ වන්දනාවට යෙදෙනකොට වන්දනාවක් වීමෙන් අදහස් වීමේ යන්නට ඕන. සමහරවිට එහෙම නෙවෙයි. විරුද්ධ එක දැනක වන්දනාව තව දැනක වෙනස් වෙනවා. ඒක කරේ ඒක ගැන ඒක වන්දනාවක්. ඉතින් අපේක දුර මාර්ගය. දුර සම්පදාපෝ ඒ අපේ ඉස්කලේ ඉස්සහවත් කරගෙන බව සම්පන්න 5000 කියලා කිව්වේ. ඒ 5000 කියන එකට සංකීර්ණ උපසර්ගය වෙනවා. ඒකේ මේ කටයුතු ක්‍රියාවලින් ජීවිතයේ යත්මක් නොවන පරි ඔසවා සබන බව ඒ වීර්යයෙන් කරන වැඩ වීර්යය පරිණාමයන්ට අවස්ථා මේ වීර්යය පදහාපිත්තේ වීර්යක ක්‍රියාව. ඉරියන් දෙකියන් ඉරිය බල සම්මා වායාම සම්‍යක් ක්‍රියාව උදාන කර්ම සම්මේ විරින් ක්‍රියාවෝ මේ වාක්‍යයේ ඇතිවන්නා වූ මේ ධර්මය මේ කාමාවතර කුසල දෙවි උපදිනවා ඒ උපදලා වූ මේ දීර්යයට විරින් ක්‍රියාවයි කියා ඒ දීර්යයෙන් පිළිබඳව තවත් මහන්ත වදාරන ලද ඒ ධර්ම ඒ ධර්ම සත්‍යයන් වදාරන ක්‍රම තමයි ආකාරය තමයි ඥාන ප්‍රතිපදිත කතරම සත්‍ය සමේ සත්‍ය ක්‍රියාවේ කතරම සත්‍ය සමේ සත්‍ය ක්‍රියාවේ ළඟට සත්‍ය ක්‍රියාව යා සත්‍ය සමේ සත්‍ය අනුස්සති පටිච්චසති සත්‍ය කරණතා භාරණතා අභිලාෂණතා අසංස්කරණතා සත්‍ය සත්‍ය ක්‍රියාව ප්‍රතිබලම් සම්මා සත්‍ය දැන් සත්‍ය සමේ සත්‍ය ක්‍රියාවේ ඒ මං සමේ කුසල සූත්‍රකලා අවස්ථාවෙදී සතිය පිළිපදීම අනුසතිය කියන්නේ අනුව පිළිපදීම සතිය නැවත පිළිපදීම සතිය නැවත සතිය කියනවා කර්මක කර්මකා කියන්නේ කර්මීති සතිය කියලා. කර්මී කියන්නේ පිළිතරයි. දැන් කර්මකා කියන්නේ මරණකා. මරණය කියලා මරණය කියන්නේ ඒ ඒ පාළි වචනේ තමයි කර්මකා. සිහි කරන බව ධාරණතා ඒ එතන ධාරණතා කියන කීවේ ධාර්මික ධර්මයයි ඉතින් ධාරණ බව ඉතිරියෙන් කරන වෙලා අපිලාපන අපිලාපනතා කියන්නේ නොයිති යන බව ඒ නොයිති යන බවට ඉලිය පිළිබඳව ලක්ෂණ දෙකක් අතුවාවලා ඒකක් තමයි මේ අකුලාපන. අනිත් එක තමයි ගල උපග්‍රහණ ලක්ෂණ. ඒ ඒ අපිලාපන තමයි අතුවාරි කියන්නේ අපිලාපනය කියන්නේ මොකක්ද කියලා. මේ අසංසනතා. අසංසනතා කියන්නේ සංසනතා කියන්නේ සිහි මුලාව. සංසනතා කියන්නේ සිහි මුලාව. සම්මෝහයෙන් සම්මුඛ සංසනතා සම්මුස්සනතා කියන්නේ මුලා බව, අසම්මුස්සනතා කියන්නේ සිය ඒක පිටු බව. සති සති ප්‍රියන් සති බලං සම්මා. සිය පිළිබඳව බුදුදාන වහන්සේ වදාළා කියලා ධර්ම ඒ ධර්මයේ වදාළා තිබෙන ආකාරය. ඉදන් සති සති සති ප්‍රියන් හෝති. කතමන් සති සමයේ සමාධි ප්‍රියන්. යා සති සමයේ ඉස්සස්ස යම් ඒ පරිදි චිත්තස්ස සිටේ සිටි කියන්නේ සිටි පිහිටීමයි සිටි සංසිටි මනාපද සං අවස්ථිති කියන්නේ ඕගානික ආයතයට වැටගෙන පිහිටීම යමක බහැලා දීනවා ඒ ඒකයි අවස්ථිති අවිකාකාරෝ නොවිසෙරෙන බව. අරිත්තේකෝ නොකැලෙන බව. අවිසාර මානසිකතා නොවිසිරුණු සිත් ඇති බව. සමතෝ කෙලෙසුන් සංසිඳු බව කියන්නේ සත්‍යනික ධම්මෙන් සමිනෝ සමතෝකේ සමාධිඥයන් ඒ චිත්තජයතික ධර්ම අරමුණෙහි සම්මා ආදීයේ කපේ සම්මා මනාසේ පිහිටුවයි. ඒක සමාධි කියලා කියන්නේ. චිත්තචෛ සම්ප්‍රයුක්ත වූ චිත්තචෛ සංඥා. සත්‍යම රූපනාසවයි සත්‍යදෙනම ඒ සම්ප්‍රයුක්ත චිත්තචෛ සංඥා සමා සමගා සමා සංයුක්ත චිත්තචෛ සංඥා අරමුණෙහි සිහි කරන ස්වභාවය. ඥානක ඥාන දෙකක් තියෙනවා නේද? ඒ ධර්මයේ දුරු කරන්නේ. ඒ මෙතන ඒ පස්වෙනික තමයි පරිණති නොකමත. මෙතන සමාධිය සමාධිය කියන වචනය දක්වා තිබෙනවා. ඒ චිත්තජය ප්‍රඥා අරමුණේදී මනාකොට ඊතර වන බව ස්වභාවය සමාන. ඉතින් ඒකේ මේ වැඩි චිත්තචෛතසික ධර්මයන් අරමුණේ මනාකොට ඊතරන බවයි කියන ඊතිදීනේ කියන ඒ කුක්තියේ ප්‍රධානම නිසා ඉතිකින සමාධි ප්‍රිය සමාධි බල ඒ වික්ෂේපයේ තකබුනත්තන් සමාධියට ප්‍රතිපක්ෂයි ධර්මයන්ගේ කම්පා කළ විදේන තවට නිමු සමාධිය කියන සමාධි බල සම්මා සමාධි මාර්ගාන්තර වශයෙන් ලැබෙනා වූ ඒ සමාධිය සම්මා සමාධි දැන් කස්මින් සමින් සමාධි කියන්නේ මේ සමා නැත්නම් දැන් කස්මින් සමේ ඒ උපදෙන සමේ තමයි මේ කස්මින් සමේ කියන්නේ කස්මින් සමේ කස්මින් සමේ යම් සමයේදී ඒ සමයේ කියන්නේ යම් සමයේදී යම් අවස්ථාවකදී යම් විටක කියන තේරුම දෙකට තස්මින් සමයේ කියන්නේ ඒ අවස්ථාවේ එවිට තස්මින් සමයේ ඒ සමාධිය කියන්නේ සතරන් තස්මින් සමයේ පඤ්ච ක්‍රියාවේ වහන්සේ ඒ අවස්ථාවේදී ඇතිවන්නා වූ අධිවිද්‍යාත්මක පොරණිය. යාපස්මින් සමයේ පඤ්ඤා කජා පඤ්ඤා කියන්නේ ප්‍රඥාව. කජානනා ප්‍රඥානනය මනසේ ගැනීමක් කියන්නේ. ඥානන කජා කජා කියන්නේ පකාරීන ඥානක්. ප්‍රඥා කියලා ඒ සජානනයේ නිසා තමයි ප්‍රඥා කියලා මේ විග්‍රහය කරන්නේ. පකාරී නිසාම පකාරී කියන්නේ කාර්යය කාර්යය කියන්නේ ඇත්තයි. ඒ වූ පරිදි ඒ පරිදි හරි විදියට කියන්නේ ප්‍රකාරී දැනීම ප්‍රඥා විචයෝ විචය කියන්නේ දැනීම කියන්නේ ධර්ම ධර්ම විචය කියන්නේ धर्म्यान्ये यथास्वभाव शरी विषय भविष्य पर प्रकार शरी भविष्य ज्ञान प्रजान विषयो भविष्य धर्म विषय धर्म्या स्वयं धार्म्य जने धर्म्यान्ये यथा स्वभाव हम धर्मी स्वयं करे ये धर्म विषय ये समय करना धर्म विषय සල්ලක්ෂණ ධර්මයන්ගේ ලක්ෂණයන් දැනගන්නා ධර්මය ඒ ප්‍රඥාවයි ඒ හේතුවෙන් ඉතිරින සල්ලක්ෂණ උපලක්ෂණ එළඹ දැන් ලාංකී ඒ ලක්ෂණ දැරීම ඉලි කතාවක් කරන්නේ ඒ ධර්මයන්ගේ ස්වභාවය දැන ගැනීම උපලක්ෂණ පච්චුපලක්ෂණ ප්‍රතිඋපලම් කරගෙන නැවත නැවත දැනගෙන. පන්දිච්ඡා. පන්දිච්ඡේ කියන්නේ ඒ මොනට නම පන්දිච්ඡා. කෝසල්ලා කුසල බව. කුස කෝසල්ලා කියන්නේ දෙවියන් කියන දක්ෂකම. ඒකයි ප්‍රඥාවන්තයාගේ කියන ඒ ප්‍රඥාවේ ස්වභාවය. කෝසල්ලා මේ පුණ්‍ය මේ පුණ්‍යයන් කියන්නේ නිපුණ බව. යමක අපි කියන්නේ විකුණ කෙනෙක් ඒ මේ පුණ්‍ය මේ පුණ්‍ය මේ භෞතිය මේ භෞතිය කියන්නේ යම් කිසි ධර්මයක් මේ ප්‍රකට කර ගන්නා ස්වභාවය ඒ ප්‍රකට කරගන්නේ මේ මේ භෞතිය වඥාන මේ භෞතිය චින්තා චින්තා කියන්නේ සිටි වශයෙන් ඇතිවන්නා වූ ඒ නුවණ චින්තා එතන ප්‍රඥාවටමයි චින්තා කියන්නේ උපපරික්ඛා. උපපරික්ඛා කියන්නේ ඉලඹ ඉරිස්සීම. ලම්බි ඉරිස්සීම. උපපරික්ඛා. භූමි ඒ භූමි කියන්නේ පොළොවේ පැදුණු දුවන දෙන අර්ථය. භූමි පරිච්ඡේදය. දේධා ඒ නුරට නම දේධා පරිණායිකා පරිණායිකා කියන්නේ පෙරගුණ ගන්න ශ්‍රද්ධා කරන නැත්නම් මග තේරෙන ධර්මයේ කියන පරිණාමය දැන් ඒ පාඨනාදී පරිණාමය පිටකක් කරනවා ඊගේ ප්‍රතිකාය මරු උත්පන්න සිත්තම් පඤ්ඤාන්ත භාවය ආතාපි විපකෝ පිට්ඨු සෝ ඉමං විජතේ ජටා මේ මක්ක විපකෝ කියන්නේ දීපක්ක කියන මේ ප්‍රඥාව ඇති දැනත්තා තමයි විපකෝ කියලා දක්වන්නේ. එවැනි සීලේ ඉතිරත්තා පිළිබඳව කියනවා එයා මේ විපකෝ ඒ මොනින් විස්සයි. ඒ දීපක්ක කියන නුවණ විග්‍රහ කරලා විස්තර කරලා කියනවා දීපක්ක විච්ඡති කා අප්පතිච්ච පරිණායිකා පාරිහාර්ය පඤ්ඤා සබ්බතිච්ච පරිණායක මේ පරිණායකයේ වචනේ විතරේ පරිණායක සබ්බතිච්ච කියන්නේ සියලු කටයුතු සියලු කෘත්‍යයන් සියලු කටයුතු වල පරිණායික පරිණායික කියන්නේ දෙලතු වන මුරවන පරිණායික පාරිහාරික ඒ ඒ ප්‍රඥාවෙන් තමයි ඒ අවස්ථාවෙදී කළ යුත්තේ දක්වන්නේ නොකල යුත්තේ පෙන්නා. මේ නොකල යුතුයි මේ කල යුතුයි ආදි වශයෙන් ඒ අවස්ථාවේදී කල යුත්තේ අවදීදයි එන්දීමට පෙරටුවන ධර්මය තමයි ඒ මේ පක්ක කියන වචනේ ඒ ඒ ගාථාවෙන් දක්වලා තියෙනවා. දැන් ඒ සියත්ති කවන දේශනා කරපු තැන්වල සිද්ධ ප්‍රචාර කරන්නේ ඔනේ පක්ක කියන මේ ප්‍රඥාව පිළිබඳව වඩා. අරමේන සතියේ පක්තියේ සමන්නාගතෝ වූති චිර කතක් චිර තහත්ක සරිතාව යම් සරිතා. ඒ තුමු නැත් තුමු සති මේක සති මේක ඒ සති කියන කියක් මේකත් කියන ප්‍රඥාවක් කියන දෙකම හැබැයි ඒක අරගෙන තියෙන එක ධර්මයක් වෙන්නේ. සිහියෙන් සිතුවන විට සිහියත් සමග උපදන නුවණ. ඒකපොද සී ඈ සම්පූර්ණ අරමේ සතියෙන් පස්සේ සමානාගත වූ ඉතිර කතම් ඉතිර පහකතම් බොහෝ කල් කරන ලද කියන්නේ බොහෝ කල් ගත වී අතීතයේ නැත්නම් මේ පසුගිය කාලයේ කරන ලද පසුගිය කාලයේ කියන ලද දේ යහපත් දේ සරිතා හෝ අනුසරිතා සරිතා හෝ සිහි කරන්නේ සිහි කරයි අනුසරිතා ඒ අනුව සිහි කරයි සරිතා හෝ අනුසරිතා සිහිය ගැන දක්වන තැන එතකොට මේ සිහි කිරීම අපිට යම් යම් දෙයක් අපි සිහි කරනවා කියන එක මේ සාමාන්‍ය ව්‍යවහාරයේ කියන පරිදි යමක් සිහි කරනවා කියන එක අපිට හොඳ දෙයක් සීගතයි කලක දේ සීගත. ඒ සීගිරීම නිසා අපි කියන සාමාන්‍ය ව්‍යවහාරයේ සීගිරීම නිසා සමහර විට කුසල් උපදින්නත් පුළුවන් අකුසල් උපදින්නත් පුළුවන් මේ හේරු වෙනවා සමහරේ සමහර කරපු වැරදි දේවල් පිළිබඳව තමන්ට ආස්වාද ජනනීය වැරදි දේවල් පිළිබඳව දැන් සීකරනවා නම් එතකොට එයාට අකුසල් සිත් උපදින ඒ කරපු අවස්ථාවේදී අකුසල් සිත් උපදිනාගේ මේ අවස්ථාවේදී උපදින ඒ ඒ සිහිය මේ ඒ මේ ලක්ෂණ සිහිය නෙමෙයි ඒක සංඥාවේ ඒක සංඥාවේ ඒ ඒ සංඥාවේ හදියට අපි ඉගෙන ගත්ත දේ මතක් කරගන්න ඒ වගේ සංඥා මේ සිහිය කියන ධර්මය කවදාවත් අකුසලයට හේතුවක් අකුසලයක් උපදවන එකක් නෙවෙයි අකුසලයක් වෙන්නේ නැති එක. ඒක තමයි. දැන් සාමාන්‍ය විවාහයේ ලෝකයේ සිහියේ කියන කොට ඒක නෙවෙයි කියන්නේ. ඒකයි මම කියන්නේ. දැන් මෙතන කියන්නේ සිහිය සත්‍යය. කොයි විදිහකවත් අකුසල වන්නේ නැහැ. එතකොට යක්ෂිර කතාන් කියන භාෂිතාන් පරිකාරෝ යක්ෂරිකා කියේ ඒ අකුසල් ක්‍රීම් වශයෙන් වෙන තීක්‍රීමක් නෙවේ. කුසල. භූමි විධා පරිණාමතා විපස්ස විපස්ස ඒ කියන්නේ ධර්මයන්ගේ යථා භූතය ඇති සත්‍යය දැනගන්නා ප්‍රඥාව විපස්සනා සම්පජඤ්ඤා අර සාර්ථක ආදී වශයෙන් දෙන මේ සතු සම්පජඤ්ඤ ඒ දෙකකින් වශයෙන් බදාගන්න සම්පජඤ්ඤ එනකොට කතෝදු කතෝදු අධික කෙලි කරා දැරි පැත්තේ යනකොට ඇරලා තිබුණේ අඟට ගන්නවා පඤ්ඤා ප්‍රඥාව පඤ්ඤින්ද්‍රියන් පඤ්ඤින්ද්‍රිය පඤ්ඤා බලං විස්වාඥාවෙන් නැත්නම් මෝහයෙන් අවිද්‍යාවෙන් සම්පාතල වෙන දැලි පඤ්ඤා බල පඤ්ඤා සප්පං ඒ ක්ලේශ ධර්ම අකුසල ධර්ම ක්ලේශ ධර්ම අපාරින ප්‍රඥා නැමැති කඩුව පඤ්ඤා සප්පං පඤ්ඤා පාපාව ප්‍රඥාව නැමැති ප්‍රාසාව ප්‍රඥා ආලෝක ප්‍රඥාව නැමැති ආලෝක ඉලියකට ප්‍රඥා රූපහ රූපහ කියන්නේ ආලෝකයේ රූපහ ප්‍රඥා පඤ්චෝ ඒතාවෝ ප්‍රඥා පඤ්චෝ ප්‍රඥා රත්න ප්‍රඥා නැමැති රත්නේ ප්‍රඥා මණික ප්‍රඥා රත්නේ අමෝහෝ අමෝහේ ධර්ම විදේකෝ ධර්ම විදේ සම්මා මේ නම් වදාලා ඒ පඤ්ඤේන්ද්‍රියන් අතමන් පස්මින් සමේ පඤ්ඤේන්ද්‍රියන් හෝති ගතනන් පස්මින් සමේ මනින්ද්‍රියන් හෝති මනින්ද්‍රියේ ඉතිවේ දක්මින් සමේ කාමාවචරං සමන් චිත්තං සම්මන් හෝති චිත්තං ඒ විතරයි. ඒ විතරම ඊළඟට ධර්ම වෙනකොට කැටියේදී නැවත ප්‍රදාවක් සිද්ධාන්ත අපසංජනකේ කන්තු ඒ විතර ඊළඟට ඉන්ද්‍රිය වශයෙන් ධර්ම වේලා රැකීමේ ඉන්ද්‍රිය ධර්ම රැකීමේ මනින්ද්‍රියක් පදාව. මේ මනින්ද්‍රිය අංකාපී කමින් මනෝ මානසාන හදයන් සෞන්දරාන මනෝ මනායත්තමන් මනින්ද්‍රියං විඥානං විඥාන සංගෝ පජ්ජා මනෝ විඥාන ධා ඉදං ප්‍රශ්න තමයි ඒ සිතේ සිටින් මන කියන්නේ මේ මිනිම ඒ කියන්නේ අරමුණ අරමුණ ගැනීම අරමුණ විඳීම නැනීමක් වගේ ඒ මනන මත්තම් කරා මනෝ ධාතු කියලත් අර මනෝ ධාතු කියන්නේ එතන තියෙන්නේ බුදු අරමුණු ගැනීම නැත්නම් අරමුණු නැති මාත්‍රය. ඒ මෙතන ඒ මනෝ මානසං අබරං අන්දරං මනායතනං මනේන්ද්‍රියං විඥාන විඥාන සම්භෝ මනෝ විඥාන ධාතු දැන් ධර්මයේ නානා තැන්වල බුදුරජාණන් වහන්සේ වදාළා කියන ඒ ධර්මයේ දේශනා කරලා තිබෙනවා ඒ දේශනා කරන තිබෙන තැන්වල සිත පිළිබඳව දේශනා කිරීමේදී මේ වචන ඒ විදිහටම ඔක්කොම එකතැනක එනවා නේද? මේ වචන බලන්න. හදයා හදයක් නැන්නේ අදයා අදයන් මන්නේ සච්ච අදයා අදයන් මන්නේ කියන්නේ හෘදයෙන් හෘදය දැනගන්නේ සච්චති සච්චති කියන්නේ යතුදාය අපි ඒකෙන් හිතන්න කියනවා එතකොට අදයා අදයන් මන්නේ ඒ ඉතින් හිත දැනගන්නේ අදයා එතන අදේ කියලා පාවිච්චි කරන්නේ හිත චිත්තකේ අදයා අදයන් මන්නේ ඒ අනේම තැන්වල බුදුන් වහන්සේ ඒ අදේ කියලා වදාළා කියනවා යාපස්සම් සම්පින් පනේ සිතං නමෝ මානසං කදයන් කන්දරම ඔයනවා වෙන්න විඥාන විඥාන කම්මෝ විඥාන කම්මෝත් විඥාන සම්මෝහිත විඥාන ගොඩ විඥාන කම්මේ කියලා පන්තත් කම්මේ බෙදා දක්වන්නේ විඥාන සංදු මනෝ විඥාන භාව. ඉදන් සම්පූර්ණ තමයි පණිවිඩයන් කෝපිය මෙතන එක්වන් මනෝ විඥාන දහස්. කතමන් කර්මෙන් තමයි සෝමනස් කියන්නේ. ඒ සෝමනස් කියන්නේ පිළිබඳව ඉදන් සම්පූර්ණ තමයි චේතසිකං සාතං. අර වේදනාව පිළිබඳව වඩාලානේ තරම් ඒ වගේම මෙතන ප්‍රදාන්නේ. චේතසිකං සාතං. සාතං කියන්නේ නිහිත කාප වේදනාව කියන්නේ මිහිරි වේදනාව. මේ කාප චේතසික සුඛ සුඛ වේදනාව. ඒ චේතෝ සංස්කෘතයන් සාසං සුඛම් වේදිකා. ඒ චේතෝ සංස්කෘතයන් කියන්නේ සිත සමග වන්නකම් ඒ සිත සමග අපගත හස්තේ උපදවන ලබේ කියන තේරුම. පස්සේ නැතුව වේදනාවක් ඉදිරින්නේ නැහැ. ඒකෝ සම්පස්සජාන සාපං සුඛං වේදිකා සාපං සැප වේදනා චේතෝ සම්පස්සජා සාපං සුඛා වේදනා ඒ තමයි විදිහට වදාරනවා සාපං සුඛං වේදිකා කියලා අර විඥානිකාන්ත කොට වදාරනවා විඥානිකාන්ත කියන්නේ අවිද්‍යාව අපිට කියලා වදාරනවා ඊළඟට සම්මන චේතෝ සම්පස්සජා සාපං සුඛා වේදනා ආ ආකාරය ආන්ත කොට වදාලා කාතා සුඛා වේදනා අතන කාතා සුඛං වේදිතං කාතා සුඛා වේදනා දැන් තමයි තමයි සෝමනස් ක්‍රියාවක් ඒ ඉන්නේ දැන් ඒ අරමුණ මේ මෙතන මේ සෝමනස් සාගත සිතක් වෙනද මේ පිටින් කණු කරන අරමුණ ඉෂ්ඨාරම්භ අනිකාරෝපණයක් නෙවෙයි. සමහර විටක ඒක පරිකල්පිත වශයෙන් ඉෂ්ට වෙනවා. අක්ෂේය කියනකොට ඒ ඉෂ්ටාරම්භණය ස්වභාව විශේෂයක් කියන්නේ. ස්වභාව විශේෂයෙන් හැම දිනායේම පිළිගැනීම අත්‍යවශ්‍යද එය ඉෂ්ට අරමුණ. එහෙම නැත්නම් තමන් පරිකල්පණය කරන තමන් හිතාගත්ත එහි කියන එහි ඒකේ ඒකාන්ත ඉෂ්ට බවක් නැහැ. නමුත් තමා ඉෂ්ට ලෙස පිළිගන්නේ. එතකොට සම්මත උපදිනවා. දැන් අපි නිදර්ශනයකට ගමු. කෙනෙක් මේ කුණු ගඳ ගහන කුණු ගඳ ගහන අකට කඩනවා අත කැඩලා දැක්කම ඒකේ ස්වභාව විචාරාත්මකයක් ඇදෙන්න සම්බන්ධ ස්වභාව විචාරයක් නෙවෙයි මේ දෙයට කැඩෙලා අනිෂ්ඨාරම්මන ඒ නිසා ඒ අනිෂ්ඨාරම්මනේ එයිබගෙන උපදනා වූ චක්කුඥානය අකුසල විපාක කරනවා නම් තමන් ඒ ගඟ ගහන ඇට කැඩීම යොදා ගන්නේ භාවනාව අත්‍යික භාවනාව අත්‍යික ප්‍රඥාව වඩන්න නම් මේ ඇට කැඩීම යොදා ඒ දෙක බලමින් අත්‍යික ඒ ඒ ඇට කැඩීමේ තියෙන නැත්නම් ඒ ඇටගේ තිබෙන ඒ ඒ කියන එක රූපාරම්මණයක් වශයෙන් තමන්ට ලැබෙන විදිහේ රූපාරම්මණය ලැබෙන උපදනා චක්කු විඥාන ආදී අකුසල විපාක චක්කු. අනිෂ්ඨ අරණ අනිෂ්ඨ. නම් ඒ තමන් යොදාගත්තේ තමන්ගේ භාවනාවක් කරන්න. භාවනාව එතකොට භාවනාවෙන් තමයි නැවත නැවතත් නැවත නැවතත් මේ ඇත්ත සැකී බව පිළිබඳව සිතමින් මෙහි කරමින් සිටන විට තමන්ට උපදනා වූ මේ උපදනේ සෝමනස්ස සහගත සුතනා එතකොට තමන්ට ඒ අරමුණ කුණීතියට දෙනගෙන ඉෂ්ටෝපේ පරිකල්පිත ඉෂ්ටය ඒ සෝමනස්ස සහගත වෙන්නේ ලැබෙන්නේ චක්සු ද්වාරිකම චිත්තකී කියන්නේ ඒක මනෝද්වාරික චිත්තකී කියන්නේ අරමුණු කරනවා. එහෙම නැත්නම් අනිත්‍යාරම්මණයේදී ඇතිවන්නට පුළුවන් වේදනාව තමයි. යොම උත්තර සාරමණේදී තමයි සුඛසෝතන. සමාජික ලෝභ මූල සිතක් උපදින්නට පුළුවන්. සාරමණේදී ලෝභ මූල සිතක් උපදින්නේ. ඒ නිසා දැන් මෙතෙන්දී සෝමනස්ස වේදනාවක් උපදින. ඒකේ භාව තමන් ගනු ලබන අරමුණ ඉස්තරාමයක් වෙන්නේ. ඒ කියන්නේ අර රූපාරමණන්වා, පබ්බාරමණන්වා, ගන්ධාරමණන්වා, රසාරමණන්වා, පොත්තාරමණන්වා, ධම්මාරමණන්වා යම්ෙන් බලාන යන්නන්වා ප්‍රනාරබ්බ ඒ බලාපිතේ ධර්මයන් ඉස්තරාමණ වශයෙන් සෝමනස්සේ ප්‍රතිමත ඇතිවීමට හේතුවක් සෝමනස්සන් කියන්නේ ඊළඟට ජීවිතය කියන එක. මේ ජීවිතයේ ඉන්නේ නාම ජීවිතයේ කියන්නේ. මේ යෝකේසං අරුත්තිනං ධර්මා යම හේතං අරූපීනං ධර්මානං ඒ අරූපී ධර්මයන් ගේ හේතං අරූපීනං ධර්මානං ආද ඉති යතන යාතන ඉරියන වත්තන පාලන ජීවිතං ජීවිතිය ඉදන් කසින් තමයි ජීවිතිය ඒ ආදි ආදි කියන්නේ දැන් ආදි කියලා අපි ගන්න ආදි ස්මාර්ත විඥානන් කියන ආදි කියුමටද ජීවිතය එතන ජීවිතයේ ක්‍රිය වශයෙන් දැක්වූයේ රූප ජීවිතය. මෙතන දක්වන්නේ නාම ජීවිතය. ඒකේ නාම ධර්මයන් පිළිබඳ වූ අවශ්‍ය ජීවිතයේ ජීවිත දක්වන්න තියෙන මොකද ඒ ජීවිතයේ හැම සිතක් පාසාම ඒ සිතයි සිත ධර්මයන් සමගම උපදින ඒ උපදින කාලයේදී උපදින අවස්ථාවේදී ඒ භංගය දක්වා එය සමන්හා සම්ප්‍රයුක්ත වූ ඒ සිතයි සිත ධර්මයන් ජීවත් කරනවා ඒකම තමයි පාලනය කරන්නේ ඉරියනා කියන්නේ පවත්වනවා. ඉරියනා වර්තනා කියන්නේ පවත්වනවා. ඉරියනා වර්තනා පාලන ජීවිතන් ජීවිතය. ඉදන් කප්පින් කමින් ජීවිතය නැත්නම් ඒ ජීවිතේන්ද්‍රයේ අපි ඉගෙනගෙන තියෙන මේ ජීවිතයේ ස්වභාවය සම්බන්ධ තමන්හා සම්ප්‍රයුක්ත වූ චිත්තජයක ධර්මයන් ඒ සමාජයේ පවස්නා කාලය තුළදී පැවැත්වීම ඒවා මේ මේ පාරිසාරික කිරීම. ඉතින් එන්පත් තමයි දැන් මේ ජීවිතේදී කියන නාම ජීවිතයේ කයික ධර්මයන් ඇතින් සාපයි. කොටෙක් සිත් ඇති වෙලා නැතිවමත් නැවත නැවතත් නැවත නැවතත් සිත් ඇතිවනවා. දැන් මේ தත්ත්වය නැතුව යන්නේ. දැන් අපේ රූප ජීවිතයෙන් පිළිබඳව නම් પરම්පරාව වශයෙන් දැන් මේ සම්පති වශයෙන් කරගෙන යන්නේ ජීවිතයේ ප්‍රිය රූපය. මරණය කියන්නේ සිටියෙහි නැතිනවා. සිටිතවා පෙරපසුමුනි අන්තිමටම හටගත්තු ජීවිතයේ ප්‍රිය රූපය කියන්නේ සිටිතේ සිටිත්තක්ෂණ සාහත ආපස් යන්නාම ඒකේ ඉස්හාරක් ශරීරී අතගත් ජීවිතයේ ජීවිතයේ මාර්ගයක් තමයි. අතරතුරදී ජීවිතයේ දුක උපදින්නේ නැහැ. නාම ජීවිතයේ පිළිබඳව එහෙම නියමයක් නැහැ. නාම ජීවිතයේ කියන්නේ සුසිතේ පිළිනවා නාම ජීවිතයේ සුසිතේ සුසිතේ නාම ජීවිතයේ දිවි එහෙම කියනවා. ඊළඟට මොකද වන්නේ? නාම ප්‍රතිසංසිත නැවත කරනකොට එතන ඒ නාම ජීවිතයේ කියන්නේ රූප ජීවිතයේ ලැබෙන අපම අපරිසම්පියක් පරිසම්පියේ රූප ඉදෙන ලෝකේ කරන නමුත් මේ විදිහේ සම්බන්ධයක් ඒක නෑ රූපයේ ජීවිතයේ ක්‍රිය පිළිබඳව අර නාම ජීවිතයේ ක්‍රිය දෙන්නේ සම්බන්ධයක් අනුසිද්ධියේ සම්බන්ධ සමාධියට සිද්ධියේ සිද්ධියේ උපකාරය කියනවානේ ආන්තර සම්බන්ධකර නැති විදකාන ජීවිතයේ ලැබෙන උපකාරය සංකෘත කියනවානේ ඒකට සිද්ධියේ උපකාරය වෙන්නේ මේ සිද්ධියේ කියන සිද්ධ කරන අතරේ සිද්ධියේ ධර්ම සම්මෝහයේ එකතු වෙලා ඒ උපකාරය කරන්නේ කතමන දක්මින් සමේ සම්මා දිට්ඨි හෝති සම්මා දිට්ඨිය. ඉතින් අර සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි නැත්නම් හරි. සත්‍ය වූ දැකීම. සත්‍ය දර්ශනය තමයි සම්මා සත්‍ය දර්ශනය. ඇති සත්‍ය දැකීම සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ආසිරු අදාළව අනේ මොකද සමාධිය කියන්නේ විචේනාන උපසම්මේනාන උපසම්මේනාන උපසම්මේනාන ප්‍රදාන ඒ උද්දීපේන සමාධිය විතර තියෙනවා. සතුන් පස්මින් සමය අලෝභෝ ඒ අලෝභය කවරේද ඒ පස්මින් සමයේ අලෝභෝ අලුබනා අලුපිතප්ප අලෝභෝ නැනීමකේ වචනාර්ථ වශයෙන් ඒ දැක්ක නොඇලීම. ඒ නොඇලීම කියන එකෙන් අදහස් කරන්නේ ඇලීමේ අභාවය නෙවෙයි. ඇලීමේ අභාවය කියන්නේ ලෝභයේ නැති බව. ලෝභයේ නැති බව කියන්නේ ලෝභය ඇතිලා නැතිවීම ඒක අභාවය. ඒක නෙවෙයි අලෝභය. අලෝභය කියන්නේ ලෝභයට විරුද්ධ ස්වභාවය. අපිට කියන්න ඕන නම් දර්ශන නැතක් ඒ තේරුම්ගන්නට කාරණේට ලෝභේ නම් අලවන ස්වභාවය ලෝභේ කියන්නේ අලවන එක අලෝභය ගලවන ස්වභාවය එන්නේ කරවන්නට අන්න ඒ වගේ අලෝභය ඇලෙන්නේ දැන් කුසල් සිත් වන්නට නම් ඇලෙන ගැතියෙන් නැති වෙන්නට ඕන. ඒ සිතේ තිබුණු ඇලෙන ගැතිය ඒක කුසල් සිතක් නෙවෙයි. දැන් සදාම් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා නේ. ඔක උදාහරණ ඊළඟට මේ ඒ ඒ වාදම අන්තර්ගත වෙන තව ජීවිතයක් බණානවා බණ කියනවා. ඔයාලට ඒ කවර අවස්ථාවකදී හෝ මේ ඇලෙන ගතිය ඇති වෙනවා ලෝභයෙන් ඒක කුසල් වෙන්න කියලා. යාලෝභය නෑනේ නෑනේ. අලෝභෝ අනුබ්‍රනා මේ නෑනේ. බව නැගීම අනුපි සත්තා නෑනේ බව. අතාරා අතාරාවෝ කියන්නේ අර අලෝභෝ කියන එක. සාරාවේ කියන්නේ රාගය කියන්නේ තයනේ. රංජන කියලා වචනයක් එක රංජිතක් ඒ ඒ කියන්නේ ඇලෙන්නේ හරියට මේ කායම ඇලෙන්නේ දැන් තෙල් කායම් වගේ දේවල් නේ වක්‍රයේ වැයුවම මොකද තදින්ම ඒකට අල්ලනවා අන්න ඒ වගේ මේ රාගයේ අතාරාග කියන්නේ ඉදිරි ප්‍රසෝතාව අතාරාගෝ අතාරජ්‍යනා නොලෙන බව මුදලින් අකාරජිකත්තන් කරනවා. අනවිද්‍යාව අලෝකෝ කුසල කරනවා. අනවිද්‍යාව. ඒ අනවිද්‍යාව කියන එක ඒ ධර්මේ නම් අලෝකයෙන් කියන ධර්මේ නම් අලෝකෝ කුසල මූල. අලෝකෝ කුසල මූලය. අයන් තප්පින් පමණ අලෝකෝ එතකොට යම් අවස්ථාවකදී කෙනෙකු මේ සිතෙහි ඒ අරමුණෙහි නොයැලෙන ස්වභාවය ඇති වෙනවා. අරන්නේ ඇලෙන්නේ නොයැලෙන ස්වභාවය. ඒ වගේම ඒකේ අනිත් පැත්තට ගත්තොත් නොයැලෙන ස්වභාවය කියන එකෙන් අදහස් කළොත් ගැටෙන ස්වභාවය ඒකයි. ඒක කොහොමදන්නේ? ද්වේෂය. ඒ එක ධර්මික සුදුසු නැහැ. එතකොට ගැටීම නේද? මෙතන තියෙන්නේ ඇලෙන බවට විරුද්ධ ස්වභාවය. දැන් ඒ ඇලෙන ගතිය නැති කරන්නේ. ඇලෙන ගතිය නැති කරන ස්වභාවය කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. ගැටෙන ගතිය. ඒ ඒ ගැටේ ගැටෙන එක ඊට අනිත් පැත්තේ නරකදා. දැන් අපට තොන්දලාවක් හරි අනිවිද්‍යාව. අනිවිද්‍යාව. අනිවිද්‍යාව කියන්නේ අනුකම්පාවෙන් අරෝපණය අවිද්‍යාව කියන අකුසල මනස්කරණයට ප්‍රතිවිරුද්ධ කුසල මනස්කරණය අනිත්‍ය එහෙම කියනවා මේ අනිත්‍යව කියන්නේ නැත්නම් අනිත්‍යවේ කියන කුසල ධර්මයක් උපදින බව දක්වන්න ඕනේ නෑ කොහොම අවස්ථාවලදී අපි ඒක උපදිනවා කුසල චිත්ත උපදින්න ඕනේ නේද කුසල චිත්ත උපදිනවා ඒ කියන්නේ කොහොම ඒකට අනිත්‍යව සාමාන්‍ය කෙනෙකුගේ සාමාන්‍ය මිනිසුන්ගේ සිත් අභිඥාවට වැටෙන්නට හේතු වන අරමුණක් තියෙන්නේ. අභිඥාව උපදින්නේ අනුසංකත දෙයින්. අනුසංකත වූ සචේතනික අධ්‍යයනය. කවරක වූවත් අභිඥාව උපදින්නේ එතකොට මේ අනුන් සම්පතක නිබඳු දෙයක අවිද්‍යාවට නිද්ද බවක් වූ අලෝභය තිබෙනවා. මේක තමයි අවිද්‍යාව අලෝභ සලමුණක් නැහැ. තත්ත්වයක් අලෝභ. කතරම තත්ත්වයක් අලෝභ ඒක ඒ අලෝභය පමණක් නෙවෙයි උසස්ත්‍රි උපදීනේ අද්වේෂය අදෝසෝ හෝති යෝතස්මින් සමයේ අදෝසෝ අදුෂ්ඨම අදුෂ්ඨිත අද්වේෂය අදුෂ්ඨනා ඒ ඒ අද්වේෂයයි අදුෂ්ඨනා අදුෂ්ඨිතත් ඒ මෙතන ක්‍රියාවක් හැටියට අභිෂ්ඨනා කියනවා. දුෂ්ඨනා කියන්නේ දුෂ්‍ය වීම කියන එක. අභිෂ්ඨනා කියන්නේ ඒක නොවීම. අභිෂ්ඨකප්පන් කියන්නේ ඒ අදෝෂී බව අද්වේෂී බව අභිෂ්ඨකප්පන්. අව්‍යාපාදු ව්‍යාපාදයේ සිටින ධර්මයේ අව්‍යාපාදු අව්‍යාපච්චෝ අදෝෂෝ කුසල කුසල. අනන්තයෙන් තමයි අභෝසෝ අතමෝ කර්මයෙන් තමයි අමෝහෝ අමෝහෝ ධනති ජාවාසින් තමයි පඤ්ඤා පජානන කියෝ පරිදේයි ඊළඟට කතනම් කතනා කර්මයෙන් තමයි අනිවිජාව නැත්නම් අර අභෝසෝ කෝටි කියලා වඩා ගන්න ඒ එහෙමයි දෝතමින් තමයි අභෝව අනුකරණය වශයෙන් වඩා අතනෝපපතිස්ථානේ අභ්‍යාපාසෝ අදෝසෝ යමින් වදාළේ. කතනාපපතිස්ථානේ සම්මාදිට්ඨිකෝ පඤ්ඤා ප්‍රඥාන විශේෂයි. කතනාපපතිස්ථානේ නිරියෝ ඉරි ඒත් ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ. දෙක කලින් පතමස්සක්මින් සමේ උත්තප්පං හෝති පතමං පතමා පස්මින් සමේ කායපස්සක්මින් එය යාපස්මින් සමේ වේදනා කන්දස්ස සංඥා කන්දස්ස සංකාර කන්දස්ස පස්සද්ධි පටිච්චප්පද්ධි පස්සංගනා පටිච්චප්පංගනා පටිච්චසම්පත්තං අයං සත්‍රින් සමේ කායපස්සක්මින් යාපස්මින් සමේ වේදනා කන්දස්ස සංඥා කන්දස්ස සංකාර කන්දස්ස සම්පූර්ණ නාමස්කන්ධ තුන විඥානස්කන්ධය හැර ඉතිරි නාමස්කන්ධ තුන චෛතසික සියල්ල මේක ඇතුළත් වෙනවානේ ඒ වේදනාස්කන්ධයේදී සංඥාස්කන්ධයේදී සංස්කාරස්කන්ධයේදී පස්සබ්දී පස්සබ්දී ප්‍රතිපස්සබ්දී පස්සබ්දී සංසිඳීම ප්‍රතිපස්සබ්දී අර්ථයෙන් සංසිඳීම පස්සම් කරන ප්‍රතිපස්සබ්දී පටිච්චසමුප්පාදේ කත්තා. ඒ අපපතේ සම් සම්පූර්ණ බල අයන් තස්මින් සමේ කාය කත්තා. අතමා තස්මින් සමේ චිත්තපස්සත්. චිත්තපස්සත් කියනා යා තස්මින් සමේ විඥානකන්දස්ස පස්සත් පටිච්චසමුප්පාද පස්සම්බනා පටිච්චසමුප්පාදනා පටිච්චසමුප්පාද අයන් තස්මින් සමේ චිත්තපස්සත්. ඒ විඥානස්කන්ධයගේ ප්‍රශ්නය. කතරවත් ප්‍රශ්නේ තමයි කාය ලෞතා. ලෞතා කියන්නේ ලැහැලි බව කියන්නේ. ලැහැලි බව කියන්නේ සහල් බව. බර නැති බව. යා ප්‍රශ්නේ තමයි වේදනාකන්දස්ස පඤ්ඤාකන්දස්ස සංකාරකන්දස්ස ලෞතා ලෞ පරිණාමතා අදම්බරතා අනුසන. අයන් ප්‍රශ්නේ තමයි කාය ලෞතා. මේ වේදනා සංඥා සංකාර කියන සංගස්ත්‍රයේදී ලහු බව, දැහැල්ලු බව, ලහු පරිණාමතා. ඒ අදම්භනතා, අදම්භනතා කියන්නේ ඒ පද නැති බව. අවික්‍රණතා. අයන්තස්මින් කමින කාවකතාව. සතරා පස්මින් කමින චිත්ත ලහුතා. යා පස්මින් කමින විඥානකන්දස්ස ලහුතා, ලහු පරිණාමතා, බන්ධනතාවස්තන. යා සතරා පස්මින් කමින කාය මුතාවෝ යා අස්මින් කමේ වේදනා සංකප්ප සංඥා සංකප්ප සංකාර සංකප්ප මුදුතා මුදු බව මබ්බලතා අකක්කලතා කරකස නුවණ බව අකර්කස බව අකඨිනතා රෝසනෙත් බව අයන් පස්මින් කමේ කාය මුදතා තමා පස්මින් කමේ චිත්ත මුදතා උපතිවිභාග වූ විඥාන සම්භයාගේ මුදු බව වචනා වශයෙන් පමින කාය කර්මයන්ත. ඒ කර්මන්නේ බව. ඒ ව්‍යාපස්මින් පමින වේදනා කන්දස් සංඥා කන්දස් සංඛාර කන්දස් කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤ භාව. කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤ භාව. කම්මඤ්ඤතා ඒ කර්මඤ්ඤ බව. පස්මින් පමින කාය කම්මඤ්ඤතාව. පතනා පස්මිකන්නේ චිත්ත කම්මඤ්ඤතාව. යා පස්මිකන්නේ විඥාන කර්යස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤ භාව. කර්මඤ්ඤ බව. ඒ එතන ඒ කම්මඤ්ඤ බව කියන මේ ධර්මයේ තේරුම් ගන්න ඕන අර අපි අනිත් ඉගෙනගෙන කියනවා ඒ චිත්ත ඉතේ මේ ධර්මයේ උපදින කොට ඒකයි දැන් මේ ඒ අද ආයතන කාය කර්මයන්තා චිත්ත කර්මයන්තා කියන මේ ධර්ම දෙක එකතුනකොට ඒ සෝබන චිත්ත උසල් චිත්ත ඒ ඒ උසල් චිත්තෙන් සෝබන චිත්තෙන් කරනු ලබන යම් කටයුත්තක් ක්‍රියාවක් වේ නම් ඒ ක්‍රියාවෙහි මනාකොට යොදවන්නට පුළුවන් ඒ චිත්ත මනාකොට පවත්වන්නට පුළුවන් මේ කර්මයන්තා කියනවා ඉඩදීන්න කම්මනිකා කතනා තප්පින් සමේ කාය කාබුඤ්ඤතා ප්‍රගුණ බව කියන්නේ කාබුඤ්ඤතාට යා තප්පින් සමේ වේදනා කම්බත් සංඥා කම්බත් සංකාර කම්බත් කගුණතා කගුණත්තං කගුණ භාව අයං තප්පින් සමේ කාය කාබුඤ්ඤතා කතනා තප්පින් සමේ චිත්ත කාබුඤ්ඤතා ඒ විඥාන කම්බත් කගුණතා කගුණත්තං කගුණ භාව. කතමාතස්මින් සමේ කායික ගතා. යාතස්මින් සමේ වේදනා කණ්ඩස්ස සංඥා කණ්ඩස්ස සංකාර කණ්ඩස්ස උදිතා. උදිතා කියන්නේ ඇදෙන බව. උදිකතා අදින්නතා අවංකතා අවංක බව අකුතිලතා අකුතිල බව ඒ කියන්නේ මේ අවංක බව අයං පස්සිකමේ කායික සාව. පතමා පස්සිකමේ විද්‍යුත කාවෝති යාපස්සිකමේ විඥාන කඩත විතා විකතා අන්තිමතා අවංකතා අකිලතා යත්තස්සිකමේ විද්‍යුත කාවෝ. පතමා පස්සිකමේ සති හෝති. නැවත ඒ සති පාට ගන්න එක වදාලා සති හෝති අර කලින් ඉගෙන ගන්න සති අනුසප්පටික සුප්පතරකතා භාරකතා අභිලාපනතා අපස්සමතා විදිහට කතරම් කර්මස්කන්ධයේ සම්පජානන වූ යාකස්මින් කමේ පඤ්ඤා ප්‍රඥා විශේෂපත්තු කතරම් කර්මස්කන්ධයේ සමර්ථ වූ යාකස්මින් කමේ පිටාපති සංකේත අවශ්‍ය ජනතා ආවෝකලා අකමාතස්මින් කමේ විපස්සනා යාකස්මින් කමේ පඤ්ඤා ප්‍රඥා විශේෂපත්තු ගතමා අතනම සත්‍ය සමේ පද්දාවෝ යෝගාසන සමේ හේතුකෝ විද්‍යාවෝ විකතු බහකම එයා දිවසේ විතර වඩා අතනම සත්‍ය සමේ අවිදේකෝ හෝති යාපස්මින් සමේ සත්‍ය සංස්කාරය විතරකා යේවාපන සත්‍ය සමේ අන්නේ යක්ති පටිච්ච සමුප්පන්නා අවුදිනෝ ධම්මා ඉති ධම්මා සම්මා මේ කියන කාරණා ආ අවස්ථාවට පිළිගන්න. යල්ලම ප්‍රතිත්‍ය සම්පන්නව උපදීද ඒ සියල්ලම මේ ධර්මයි විද්‍යාවියෝ උසල. ඒ කියන්නේ උසල ධර්මා කියලා මේ ස්වરૂප දැක්ුවේ උසල් සිද්ධියක පිළිපදින සාහිත්‍යක ඉස්සක උසල ධර්ම කියන්නේ දැන් මේ උසල් සුපරි ඒ උසල් සිතේ උපදනා වූ චෛතසික ධර්ම මේ අවිදින් දේශනා කොට වදා. වදා. ඒවාපත්තස්සි සමිනාදී සාධකේරි මේ සාධක උපදන අවස්ථාවේදී මේ චෛතසික ධර්මයන් සමග තවත් ධර්මයෝ ප්‍රතිත්ව මේ පරිච්ඡ සම්පන්න වූ මේ සියලු ධර්මයෝ උසස් 56යි එතන 56යි ඒ 56යි අපි මේ සේවා පණක වශයෙන් ගත්තම ඡන්ද මනසිකා අභිමුඛ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී හරියට ගත්තා අට අනිත් එකම කර්ම කර්ම ඒ ඒවා අරගෙන මේ ඒවා ඒවා තමයි ඒවා මොන ප්‍රශ්න තමයි අදී කියන්නේ කියලා අතුලක් කරා. එනේ මානසිකාර්යයේ සප්පචිත්ත අස්සාරක අධිමෝක්ෂයේ ප්‍රති ප්‍රති ඥාන සමාන ප්‍රති ඡන්දයේ ප්‍රති සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඕබන චෛතසික තුන ඒ අනියතිය අනියතියෝදී ආ මේ කුසල් කුතේ නම් මේ කුසල් කුතල කාමාවචර කුසල් කුතල නම් නානායෝගී අනියතයෝගී නානාය අදාචියෝගී අනියතයෝගී නානාය නැත්නම් අනියත යෝගී පදාර්ථ යෝගී නාමයි. එහෙමයි. පදාර්ථ යෝගී කිසිත් දෙකේ අනියත යෝගී දෙදීම නියත නැහැ. ඒ කියන්නේ අදහස් කරන්නේ ඒ මේ කුසාවිත උපදිත හැකි ඒ ඒවා නැති අනියත යෝගී එහෙම කර්මාන්තපත්තිය. අනියත යෝගී පදාර්ථ යෝගී ඒවා ඒ කර්මා මිත්‍යා දෙක විරතිජයක තුනක් නේ විරතිජයක තුනක් අදාසියෝ කියන්නේ ඒ භාවම ඒ භාවම කාමාවචර කුසල් සිතේ ඉදිරියට මොන නානයි නානයෙන් එක වර්තනයකින් නෑ වෙන වෙනම නේද? අද එකකින් අපි නවත්න්නේ ඒක කියන්නේ කබතහජින්නේ. කබ විදා දැක්වීම. කබතහජිනිය නිවිතන. සක්‍රමක භාවනාවන් කෙරේ. කබතහජිනිය ඊළඟට ඒ සිත පිළිබඳව එන සම්බාධ වශයෙන් දෙදීමක් කරනවා. මේ ඒකට කියන පොත්සාකවාරය. පොත්සාකවාරය මේක අනිවාර්යයි. ඔතන අපි මේක අපි ඉදිරියට කරලා මේ සබ්බේ සංඛාරා විචාරණ දරණය श्री शंकराचार्य